ඉති සංඥාය අත්සංගමෝ ඉති සංඛාරා ඉති සංඛාරාණං සමුදයෝ ඉති සංඛාරාණං අත්සංගමෝ තීති සතිපතා ඉතිපතා ඒ පවත්වාගෙන යන කලාවට සම්මා සතිපට්ඨාන සූත්‍රය දැන් අවස්ථා කීපයක් පසු කරමින් අපි අද මේ ඉදිරිපත් කරගත්ත ස්කන්ධ පාඩයට එනි සංස්කාර ස්කන්ධයට කියනවා ඒ අනුව අපි මේ ආකල් සාකච්ඡා කරපු විස්තර කරපු කොටස් සම්වාසයේ සඳහන් කරනවා නම් ආයනුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාවේ නීවරණ කාපය ස්කන්ධ පරිවේ රූප, වේදනා, සංඥා කියන කොටස් පව කරලා දැන් අපි මේ 43 වෙනි වාරයටයි අද මේ ලැබිලා තියෙන්නේ. ඉතින් මේ කොටස ධර්ම දේශනාවට හැඳින්වීමක් වෙනවා වගේම තවත් පැත්තකින් මතක් කර දීමක් වෙනවා මේ තාකල් අපි සාකච්ඡා කළා වූ මුල් කොටස් ඒකාන්තයෙන්ම අද සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන මේ සංස්කාර ස්කන්ධය පිළිබඳව ගැඹුර අවබෝධ කිරීමේදී විශාල ආලෝකයක් වෙනවා. ඒ මොකද අපි සාමාන්‍යයෙන් කතාවේදී වුණත් මේ රූප ධර්ම වලට වඩා නාම ධර්ම වල ගැඹුරක් ඒ වගේම සූක්ෂම භාවයක් අවබෝධ කර ගැනීම දුෂ්කර භාවයක් ඇති බව ඒ කවුරුත් පිළිගන්න දෙයක්. විශේෂයෙන්ම භෞතිකවාදී නොවන ඕනම කෙනෙක් පිළිගර ගන්නවා. ඒ පැත්ත බොහොම ගැඹුරක් සූක්ෂම භාවයක්, විෂම භාවයක් අවබෝධින මාතෘකාවක් බව. එයිනොත් අභිධර්මය මේක කොටස් කරනකොට චෛතසික සහ සීත කියලා චිත්තදායිසික වශයෙන් දෙකට කඩලා පෙන්නනවා මේ නාම කොටස. ඒනොත් ධෛසික 52ක් කොටු කර දක්වනවා. පරිග්‍රහ කර දක්වනවා. එයින් 50ක්ම වැටෙන්නේ මේ සංස්කාරය. ඒකෙන් හිතා ගන්න පුළුවන් කොච්චරක් මේක විවිධ සාකච්ඡාවලට විවිධ මත මතාන්තර නැති දැක්වීම වලට ලක් කරලා තියෙනවා. ඒ චෛසික ධර්ම වලින් වේදනා චෛසිකය වේදනා ස්කන්ධයේ වශයෙන් රූප ස්කන්ධයට පස්සේ නාම ස්කන්ධේ ආරම්භය ලබා දෙන්නේ ඒ වේදනා චෛසිකය ගැන ඉගෙනීමේ. ඒකත් ඉතින් ගැඹුරුයි. ඊගාවට සංඥා ස්කන්ධයේ අපි සති දෙකක් පමණ කල් ගත්තා. ඒක මේ ශක්ති ප්‍රමාණයෙන් මූල ධර්ම පැත්තෙන් අත්දැකීම් පැත්තෙන් අපේ ජීවිතයට සම්බන්ධ කරගන්න. ඒ ඔක්කොම දැනුම අසාරු කරගෙන ඊට වඩා අතුලාන්තයකට ආරාධනාවක් ප්‍රවිෂ්ඨයක් මේ සංස්කාර සම්දිතිය. ඒක නිසා ඒවා පිළිබඳව නැවත මතක් කර ගැනීම, ඒ ධර්ම කොටස කෙරෙහි ධර්ම ගෞරවය ඉදිරිපත් කර ගැනීම මේ සංස්කාර ස්කන්ධය අවබෝධ කර ගැනීමට අත්‍යවශ්‍ය කාරණාවක් වෙනවා. එහෙම නැත්නම් මේකේ ප්‍රවිෂ්ඨයක්. ඒකට ළඟා වීම අමාරු ස්වභාවයක් තියෙනවා. අපි බලමු ඒ අවබෝධයේ ඇතුවක් නැතුවක් හැකි තාක් දුරට ඒක පිළිබඳව මේ ගත කරන කාලයත් එක්ක අපේ ඒ ධර්මයේ පෙරී යථා වූ ගෞරවය සාදර බව අවබෝධයක් ලැබී වෙන විදිහට මේ ඉදිරියට තියෙන විනාඩි සුවයකේ ගත කරන්න. අපි සංඥා පිළිබඳව නොයේ විස්තර විභාග පස්සේ දවසවල යෙදුණා ඒනොත් අවසාන වශයෙන් උකට ගන්න තියෙන්නේ යෝගාවචර ජීවිතය පැත්තෙන් බලලා ගන්න තියෙන්නේ සංඥාවල තියෙන හැකි සංඥාව තමයි. ඒකට හේතුව සංඥාව පිළිබඳව යම් කිසි කෙනෙක් තුළ යම් ප්‍රමාණයක නොදැනීමක් තියෙනවනම් ඒ නිසා ඔහුට තමන්ගේ හැකි සංඥාව බාධා කර ගැනීමක් ඒට ආනවීමක් අනිවාර්යම සිද්ධ වෙනවා. සංනාස්කන්ධය පිළිබඳව අවබෝධය වැඩි වෙන්න වෙන්න වෙන්න වෙන විදිහට කියනවා ධර්මයේ පිළිබඳව මේ අපේ වැඩපිළිවෙලේ සම්මාදෘෂ්ටික සාසනේ දැක්කෙන කොටස් අවබෝධ වෙන්න වෙන්න වෙන්න ඒකාන්තයේ මේ පුද්ගලයාගේ හැකි සංඥාව වඩන. වීරිය වඩන. ඉදිරියට යන ගතිය අපටි වාණීව අසංසුප්තව ඉදිරියට යන ශක්තියක් ඇති කරන්නේ මේ හැකි සංඥාව. ඊට පස්සේ එවැනි හැකි සංඥාවක් ඇතුව නැත්නම් මේ ධර්මයේ මම මෙලෝ වශයෙන්ම සාක්ෂාත් කරගත යුතුයි. මම මේ තාක්කල් ඒ භාවනාවට කලින් කළා වූ ඒ දාන කටයුතු සීල ප්‍රතිපදා සමාධිය පිළිබඳව යම් යම් අපේ ආයෝජනයන් කුංචි දේවල්. තාමත්ම බරපතල ලොකු තැනකට යොමු කරපු දේවල්. ඒ මතු මතේ තමයි ධර්ම ගෞරවයත් ඇතුව ධර්ම පිළිබඳ ඥානයත් ඇතුව තමයි මේ සංස්කාර ස්කන්ධය පිළිබඳව එළඹෙනකොට ඒ ධර්මයේ තලසුණා භාවයකට මනසහත් ඥානයකට යොමු කරනවා ඒකට දර්ශන විශේෂය කියන්නේ ඥාන විභාගය ඥානයන් පිළිබඳව අවබෝධයන් පිළිබඳව විකාශනය කුලුල් භාවයක් මෙතන සාකච්ඡා වෙනවා ඒක නිසා මේ සංස්කාර පිළිබඳ විග්‍රහය ප්‍රත්‍යක්ෂයේ පවණක් සීමා වෙලා නැහැ මේ දර්ශන විෂයට දර්ශන විෂයට සමහරලාට මුණත වශයෙන් එළියටමත් ඇවිල්ලා සාකච්ඡා වෙන වෙලාවල් තියෙනවා. කොහොම නමුත් පසුබෑමේ පසුබිමේ විශාල අර්ථයක් අතුලාන්තයක් විශාල චරිතයක් භූමිකාවක් මේ සංස්කාරයෙන් පිළිබඳ. මේ සංස්කාරයන් පිළිබඳව ඇත්තා වූ වෙනස නිසාමයි අද මේ මහායාන හීනයාන බෙහෙදයක් ඒ වාගේම මේ නිකාය බෙහෙද নানা ප්‍රකාර මේ බෙහෙද කියලා කියනවා. ඒ නිසා තව ඉස්සරහට යනකොට මේ සංස්කාරයන් වැඩෙනවා හැර වෙන වෙන්න දෙයක්. වැඩෙන්න වැඩෙන්න වැඩෙන්න එකිනෙකා අතර පටු භාවය, ભેද භාවය වැඩි වෙනවා. නමුත් ඒ ගත්ත කෙනා ඉතාමත්ම විචක්ෂණයි. ඉතාමත්ම ජීවුනේ අනික් පැත්තන්ට ඒ තමන් ගත්ත දේ දමා ගසමින් තමයි මේ සංස්කාරයන් වැඩි. ඒක නිසා සබ්බේ සංඛාරා අනිච්චා සබ්බේ සංඛාරා දුක්ඛා කියලා කිසි පැකිලීමක් නැතුව සරුවත්න දේශනාවේ සඳහන් වෙනවා සංස්කාර ඒකාන්තයෙන්ම සියල්ලම අනිත්‍ය විනිසමයි දුක පිටු. ඒ නිසා අවබෝධ කරනකොට මේ සංස්කාර පිළිබඳ කතා කරනකොට ප්‍රත්‍යක්ෂ කරනකොට මේ අනිත්‍ය භාවයේ හොල්මේ එහෙම නැත්නම් මේ පෙළෙන තවන දුක්ඛ ස්වභාවය මතු වෙනවා කියන එක සුබ ලක්ෂණක් කියලා හිතනවා. එහෙම නැතුව නිත්‍ය සංඥාවක් එහෙම නැත්නම් දුක්ඛ සත්‍ය අමතක කිරීමකින් හෝ යටපත් කිරීමකින් ඔබා තැබීමක් කරනවනම් ඒක සංස්කාරයක් කියලා හිතනවා. මේ අනුව අපිට අපි ඉන්නේ සංස්කාරයන් පිළිබඳව මූලධර්ම විග්‍රහයකට එහෙම නැත්නම් ප්‍රත්‍යක්ෂයේද කියන එක හොඳට පැහැදිලි. ඒ නිසා මේ විපස්සනා මාර්ගයේදී කියන්නේ දුක්ඛ ප්‍රතිපදා. ඒක පිළිබඳව ආය කිසිම වෙනත් ඉදිරිපත් කිරීමක් අවශ්‍ය නැහැ. ඒක පිළිගත් සම්මතයක්. සංස්කාර ස්කන්ධයේ බහිනකොට කාටවත් මම හිතන්නේ සන්තෝෂ වෙන්න පුළුවන් දෙයක් විතරයි. ඒක තියෙන්නේ මේ අපි මෙතෙක් කල මේ සර්වඥ දේශනාවේ සඳහන් වෙන විදිහට අනේම අනේ උඹලත් මමත් මේ සංසාරෙ මෙච්චර කල් මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරපු නිසා මෙච්චර කාලයක් ඇවිද්දා වටවලල් ගියා. දැන් ඒ වටවලල් යෑම නම්බුවක් කරගන්න ගියක්. නොදැනුවත් කමයි. අපි හිතුවා ඒ කාලේ අපි අනිත් වැඩිය වෙනස්, අපි අනිත් වැඩිය දක්ෂයි, අපි අනිත් වැඩිය හුරුගෝටි, අපි සූක්ෂමයි. ඒ නිසා අපිට තවත් මේ දක්ෂකම් පුරුදුකම් ධනා වඩාගෙන ඉන්න පුළුවන් වෙයි කියන තාක්කල් තමයි සංසාරේ සැරිසෙන්නේ. ඒ ඔක්කොම අකතිරුක. ඒ ඔක්කොම සංස්කාර. ඒ ඔක්කොම විතක්කන භාවයේ අනන්‍යතාවයේ කිබඳ කියලා තේරුම් අරගත්ත දවස වෙනකොට අර මොහිනීගේ පිටිපස්ස පැත්ත දැක්කා වගේ විශාල අනිත්‍ය සංඥාවක් නැත්නම් සබ්බේ සංඛාරා අනිච්චා කියලා ඇති හැටියෙන් දැකීමක් දුක්ඛා කියලා ඇති හැටියෙන් දැකීමක් අවශ්‍ය වෙනවා. ඒක නිසා ඔය ගිරිමානන්ද වගේ සූත්‍රවල දස සංඥාවක් ගැන සාකච්ඡා කරනකොට ආනාපානෙ උගන්නන්න කලින් මේ සංස්කාර පිළිබඳ සංඥාව ඉකේ තැන්පත් කරනවා. සබ්බ සංකාරයේසු අනිච්ච සංඥා. සබ්බ සංකාරයේයි අට්ඨියති හරායති ජගුච්ඡති. මේ කරන ඇනිල්ල මේ කරන කලවර මේ කරන හැඩගැස්වීම අට්ඨියති හරායති ජිගුත්ති ජුගුප්සා කරනවා අතහරිනවා හලාල ඒත් එක පැත්තකින් බලන්න මේකට තමයි ඉතින් පෞරුෂත්වය කියලා කියන්නේ මේකට තමයි අපි මේ ආත්ම වර්ධනය කියනවා මේ වැඩ කරගෙන යන්නේ ඉතින් ඒක නිසා භාවනා යෝගාවචරයේ දුක්ඛ ප්‍රතිපදාව තමයි ඒකව දැනගෙන විපස්සනා යෙදෙන කෙනාට පුළුවන් කමක් තියෙනවා මේ නාටකෙමින් පොඩ්ඩක් පියවරක් පිටිපස්සට තියලා මේ නාටකම දිහා බලන්න බලනකොට ස්වයං විවේචනයක් විතරමයි ආගමික වෙන්නේ එහෙම නැත්නම් ධර්මානුරූප වෙන්නේ අනුන්ගේ විවේචනයට බැස්සොත් ඒකත් තවත් සංස්කාරයක් ඒක තවත් දුක වෙනස පිටත මේ නිසාම දෝ සර්වජ දේශනා සඳහන් වෙනවා මේ ලෝක සත්‍යාරම කතා කරලා කියනවා මට කරන්න තියෙන දේ කරලා කියනවා උඹලා වෙනුවෙන් මට කරන්න දෙයක් නෑ මාර්ගයේ දේශනා කරලා කියනවා පුළුවන් ප්‍රදේශයේ පුළුවන් එක් මේ මාර්ගය යම් විදිහකට අරවචනාවේ දේශනා කළා නම් මම ළඟට එන්න මම ආශිර්වාද ගන්නවා නම් එතකොට ඔබට මේ මේ දේවල් ලැබෙයි කියලා අරවචනාව ගන්න ඔක්කොම ඒ කිසිම දෙයකින් කිසිම කෙනෙකුට කරන්න දෙයක් නැහැ පුළුවන් නම් පුළුවන් එකම කෙනා තමයි සරුණ දර්ශන ලැබපු තුන්කල් දක්නා වූ මහා කරුණාවක් ඇත්තා වූ සර්වඥ. උන්වහන්සේත් කියනවා මට ඔබලා වෙනුවෙන් කරන්න දෙයක් නැහැ. මට පුළුවන් පාර පෙන්වන්න විතරයි. එනිසා මේ සංස්කාර පිළිබඳ අධ්‍යයනයේදී ඒක අනිත්‍යතාවයේ පිළිබඳව අනිත්‍යත්වයේ පිළිබඳව දුක පිළිබඳව පැහැදිලිවම ආදීනව පෙන්වනවා. ප්‍රතිඵල පෙන්වනවා. ඒ නිසා තමන් ඒක සීමා කර ගන්න ඕන පුළුවන් තරම් මේ මේ සාක්ෂෝකී ආත්මය පිරිසුදු කිරීමකට අත්ත කුලයේ දෙන්නේ. නමුත් ඒක තීරුම් අරගන්න අපිට නැතුව බැරි යකෙක් වාගේ අනු සම්බන්ධ අතීතය සම්බන්ධ අනාගතය සම්බන්ධ නිදසුන් ඉදිරිපත් කරගන්න වෙනවා. අන්න එතනදී අනික්කත්තන්ට ඇඟවීමක් ඉඟි කිරීමක් කෙනහීමක් වේදෝ කියලා සැකෙන්නේ කියලා. නමුත් අපි ධර්මය අවබෝධ කරගැනීමේ අවංක ප්‍රයත්නයක් මිස කාටවත් එහෙම කොනහන දෙයක් නැත්තේ නෑ මේකේ. ඒව හුදු නිදර්ශන පමණක් වශයෙන් අරගත්තේ නැත්නම් අපිට මේ සංස්කාර පිළිබඳව මේ ශාසනය සඳහන් වෙච්ච දේවල් ඉස්මතු කරගන්න අමාරුයි. එනිසා අපි නිදර්ශන ගන්න වෙනවා අපේ මතීතෙන් ගන්න වෙනවා. ඒ වගේම අනුන්ට වෙච්ච දේවල් වලින් ඉතිහාසයෙන් පාඩම් ගන්න වෙනවා. නමුත් ඒක කවදාකවත් ඒකේ පුද්ගල ආරෝපණයක් කරලා කෙනෙකුට එනහීමක් කියලා හිතන්න නරකයි. මොකද මේ අවබෝධ ඥානය සඳහා ඒක අවශ්‍ය වෙනවා. දර්ශනීය පැත්තෙන් බලනකොට හුඟ දෙනෙක් කියන්නේ මේ සංස්කාර සංස්කාරයක් තමයි ඥානය කියන්නේ. සංස්කාරය තමයි අවබෝධය කියන්නේ ලෞකික. ඉතින් මේ ලෞකික අවබෝධය ඇතුවත් බෑ නැතුවත් බෑ ලෝකෝත්තර අවබෝධය. ඒ නිසා මේ සංස්කාරයන් අපේ වාසිය පිණිස යොදා ගන්න සිද්ධ වෙනවා. ඒක නිසාම සරුවචන දේශනා කළා කියනවා උන්වහන්සේගේ ඥාණයට වැටහෙන සංස්කාරයන් අතරින් ඊටාත්ම වැරදි අඩු සංස්කාරය තමයි ආර්ය අෂ්ටාංගික ඒක සංස්කාරය. ඒකත් කවදාකවත් මේ එකතු වුණාට පස්සේ හරේ කියාගෙන යන්න ඕනේ පහුරක් එහෙම නෙවෙයි. ඒකත් එකද කිරීම සඳහාම ඇත්තා වූ සංස්කාරයක්. ඒක නිසාම දේශනා කරනවා ධම්මාපි බෝ වික්ඛවේ පහතම්බා වගේව අධම්මෝ. මානින් මේ ආර්ය අෂ්ටාංගික මාර්ග ධර්මයක් ඔබට අතහරින්න විදිහ. අධර්මය ගැන කුමන කතාවද? ඒ නිසා මේ සංස්කාර ඉගෙන ගන්න ඉගෙන ගන්න අතහරින්නයි වෙන්නේ. බදා ගන්න නෙවෙයි. පුස්තකාලේ ගිහලා තැම්පත් කරගන්න නෙවෙයි. ආඩම්බරයක් වශයෙන් ආත්මයක් වශයෙන් ගන්න නෙවෙයි. ඒ නිසා මේක ඒකාන්ත සොයං විවේචනයක් වෙන්න. වෙන කෙනෙක්ගේ සංස්කාර පිළිබඳව දරතුරු රැස් කිරීම මන්ජ. ඒ මොකද ඒකේ උගාවක් කාලවට ඇත්ත වශයෙන්ම ඉතාම දක්ෂ කෙනෙකුට නම් ඒක වැරදින්න නැති විදිහට වැරදි ආදි විදිහට පාවිච්චි කරන්න පුළුවන්. නමුත් ලෝකයට ඉදිරියපත් වෙන්නේ ඒකෙන් විශාල වැරදියක්. ඒක නිසා හොඳම දේ තමයි මේ ආත්ම පරිේශණය. අධ්‍ය පරිේශණය තමන්ගේම සංස්කාරයන් පිළිබඳ හදාරමින් මෙහි යත්තා වූ මුල නසන ක්‍රමී. මේ සංස්කාර රැක් කරනාම සංස්කාරයන්කින් කෙලසන් හැටි. සංස්කාරයන් විසින් විනාශයට පත් කරන හැටි දැකගත්තා නම් මේ 90 කිරි කොහොම වැඩි. අපි මෙච්චර බලන්න. දැන් ප්‍රතිසම්පාදය ගැන සාකච්ඡා කරනකොට අවිද්‍යාපත්‍ය සංඛාර අවිද්‍යාවෙන් නැත්නම් අවිද්‍යාව මෙලොව වශයෙන් අපිට දෙන ප්‍රධානම මේ සංසාරට ඇදබැඳ තැබීමට මේ වද බන්ධන ලබා දීමට ප්‍රධාන වශයෙන් ඉදිරිපත් කරන උපකරණය තමයි සංස්කාරය. සංස්කාරයන්ට ගොදුරු වෙලා සංස්කාරයන් මගින් තමයි විඥානය බිහි කරන්නේ. සංඛාරපච්චය විඤ්ඤාණ. මේක අපිට සාමාන්‍ය මේක පිළිබඳව පරිත්‍යාග පාඩ වගේ ලෝකෙටම දාලා අනුන්ට තමන්ට දාලා අතීතනාගත ප්‍රතිස්පන්දියට ගැලපෙන්නේ. මේ විදිහට දේශනා කරලා කියන එක මෙහෙම තේරුම් ගන්නත් පුළුවන්. තව ක්‍රමයකට යනවා මේක විග්‍රහ කරනකොට වටහා ගන්න පුළුවන් නිදර්ශන තුන හතරක් තියෙනවා. එකක් තමයි මේ අභිධර්ම ක්‍රමයට චිත්ත වීජයක් පටන් ගන්නකොට භවංග භවංග චලන භවංග උපච්ඡේද පංචද්වාරා වජ්ජන කියලා මේ ඒ පියවරවල් ටිකක් නැතුව බැරි පියවරවල් ටිකක් දක්වලා තියෙන ප්‍රස්තාව. මේ පංචද්වාරා වජ්ජනේ කියලා කියන්නේ මේ උදාහරණයක් විදිහට අපි හැම විතර කරන්නේ අඹරකට දොර තපසේ බුදියා ඉන්න මිනිස්සුෙකුට එක පාට සද්දයක් ඇහිලා යන නැගිටින. ඒක අර භවංගේ ඉන්න මිනිස්සයා භවංග චලනේ වුණා වගේ නිින්ද කැඩේ. ඊගාට බලංග උපච්ඡේද නින්දෙමිනි ආවදි වෙනවා. අවදිලා බලනකොට මේ අර නින්ද හොලලා දාන්න නින්දෙන් කඩන්නත් හේතුනේ මොකද්ද කියලා හිත ඊගාට විග්‍රහ කරලා බලන්න. මේ වෙලාවේදී යමක් ඇහෙන් දැකලා අර වෙච්ච සංගතිය සාධාරණීකරණය කරන්න ඉඩ තියෙනවා. හරි කවුරු හරි ළඟට දමලා ගහලා වෙන්නේ නැති වතුටියක් කළා හරි වෙන්නේ තියෙනවා ඕනේ ඇහැරප්පේ. එහෙම නැත්නම් අනන්ත සත්‍යයක් ඇවිත් නිසා මට මේ නිින්ද හෙල්ලුම් කාවා නිින්දෙන් අවදි වුණා වෙන්න පුළුවන්. නැත්නම් නාසයට දැයිච්ච අමහිරි භයානක ගඳක් නිසා. ඒ නැත්නම් දිවට දැයිච්ච රසයක් නිසා. එහෙම නැත්නම් කායට වැදිච්ච පහසක් නිසා. එහෙම නැත්නම් හිතට මාපු හොල්මනක් නිසාද කියලා. මේ මොකෙන්ද මේ වෙච්ච සංගතිය උනේ කියලා ආවර්තනය කරලා බලන ගතියක් හිත කරනවා. ඒකට කියන්නේ ආවර්ජන හිත කියලා. මේ පංචද්වාරයන්ගෙන් ద్వාර පහකම පරිණකාරය කරලා බලනවා කොහටද අමුත් එක්ක අවිලේ කොහෙද අමර දෙයක් සිද්ධ වෙන්නේ කියලා. ඉතින් ඒ නිසා ඒ ගෙනියන දිගට අඹ ගෙඩියක් වැටලා දොග් ගාන සාත්ති. එතකොට හිත තේරුම් අරගන්න හරිය නින්ද කැඩුනේ මේ සත්‍ය. කන ක්‍රියාත්මක වුණා කනට අඹ ගෙඩිය වැටීමේ සත්‍ය. ඇති වුණා ඊට පස්සේ කනේ විඥානයක් පහළ වුණා. මේ විඥානය පහළ වෙන්න තමයි අර නිසි නින්දේ තිබුණ නින්ද කඩාන භවංගයේ කඩාගෙන කොල්ලවලා අවදි කරගන්නේ. දැන් විඥානය ඉන්ද්‍රිය ප්‍රතිබද්ධව කනට සම්බන්ධ වෙලා දැන් දුවනවා. ඊට පස්සේ ගොඩක් දේවල් වෙන්න පුළුවන්. අංග විද්‍යාව දක්වන මිනිහෙකුට ඇති වෙන දේවල්. ආන්න අර වෙලාව අපි අරගත්තොත් එහෙම නිින්දෙන් කැඩුණා. කැඩිච්ච ගමන් තාම හොල්මන තියෙන්නේ, කලකොලේ තියෙන්නේ, මොකද මේ උනේ කියලා. අන්න ඒ වෙලාවේදී හිත මේ සීලවා ගැනීම සඳහා මම මේ හෙල්ලුම් කෑවේ මම මේ ඇදගෙන වැටුනේ අධ්‍යක් අහලද රූපය අධ්‍යක්ලද කනක් වැදිලද දිවට රසක් දැනිලද කායට පහසක් දැනිලද කියලා තාම විනිශ්චයක් නැහැ. පණිවිඩකාරයේ ශීඝ්‍රයෙන් දුවනවා ඒ අදාළ ద్వාරයන් පහ විශේෂ. මේ වෙලාගත වෙන වැඩක් කියලා හිතන්න පුළුවන්, නොහිතන්නත් පුළුවන් මේක අභිධර්මයේ ක්ෂණ වාදය අනුව චිත්තක්ෂණ දීලා තියෙනවා. බොහොම ශීඝ්‍රයෙන් මේ විනිශ්චය කරනවා එක්ක ඇහෙන් එක්ක නාසයෙන් කනෙන් දිවෙන් ශරීරයෙන්. මෙන්න මේ විනිශ්චය කරන වෙලාවේදී අපි විවේකීව බැලුවොත් අඹ ගෙඩියක් වදිනවා ඇහෙන් දකින්න පුළුවන්, කනට අහන්න පුළුවන්, නාසයෙන් විඳින්නත් පුළුවන්, ජීවිත රස විඳින්නත් පුළුවන්, කායට පහසු ගන්නත් පුළුවන්. වෙන විදියට කියනවා නම් ඒ වෙලාවට විඥාණයට පස් දොරකින් දුර ගලන්න පුළුවන් තොරතුරු තාක්ෂය. නමුත් මේ විඥානයේ ඊටාමත් ප්‍රකට දේ විතරමයි කොහොමද? එයා කියන සද්දේ තමයි මේ මේ මගේ නිින්ද කැඩුවේ. නිින්ද හොල්ලලා දැනෙන්නේ. එහෙම නැත්නම් රූප වෙන්නත් පුළුවන්. ගඳ වෙන්නත් පුළුවන්. රස වෙන්නත් පුළුවන්. පහර වෙන්නත් පුළුවන්. මේ එකක් තෝරගත්තට පස්සේ තමයි ඕනේ කලෙලියක් වෙන්නේ. හිතේ සිහියලා ගන්න පුළුවන් වෙන්නේ හරි මේ වෙච්ච සංගතිය මේකයි. මේ අඹගෙඩි වෙලා දොම් ගාපු නිසායි අවුදුනේ කියලා. ඔය හිතට ඊට පස්සේ ස්පාසාවක් වෙනවා. දැන් ඕනේ ස්ථාවරයක් ඇති කරගන්න. ඊට පස්සේ ස්ථාවර දිගේ තමයි මේ චිත්ත විචේ දුවන්නේ. මෙතෙන්දි හොඳට විවේකේ බැලුවොත් එහෙම ඇත්ත වශයෙන්ම මේ වෙලාවේ විඥාණයට දොරවල් පාකින් කරතු වෙනවා. කවමදාකවත් පහම නම් අත්දකින්න හම්බෙන්නේ. අහින් එකක් මෙන්න මේ තේරීමේදී විඥාණයට බෑ විඥාණයට ලැබෙන සෑම තොරතුරක්ම ආහාර කරගන්න. ඒ ආහාර කරගන්න පුළුවන් ප්‍රදේශය සීමා කර ගැනීමක් වෙනවා මෙතනදී සංස්කාර තමයි කියන්නේ. ඉතින් සාමාන්‍ය දර්ශනයකට ඇතුළේ කියන්නේ ඒකේ විවිධාකාර කැම જાති ඇරලා තියෙනවා. ඔක්කොම ඇටෝමීස කණ්ඩ බෑ. කැවට කැපක් නැහැ අනාගත ශක්තියක් නැහැ මිනිස්සු බලහින් ඉන්න කරන්නත් බෑ ඒ නිසා මේ බුද්ධලයට හිත වෙනවා ඒ එයාට සුදු දෙයක් තෝරගන්න තෙල් ගන්න තෝරු මනුස්සයා තෙල් ගන්න කයි මිහිරි පද කැමති කෙනා එහෙම කයි සැරදීන ගොන කෙනා ඒ වබොයි එහෙම නැත්නම් පළතුරු පමණක් ආහාරට ගන්න කෙනා එහෙම කරයි ආන් මේ වගේ තමයි අපි අර නැට්ටෝ මේසක් ඉදිරියට ගියාම අපි සාමාන්‍ය කතාවට ගන්න නැට්ටෝ ඉදිරියට ගියේ කාපිරියලා කොයි එකද තෝරගන්නේ කියලා ලොකු තක්කමුක්කක් වෙනවා. මොකද ඒ තරම් ආහාර ඉදිරිපත් වෙනවා විඥාණය අවදි වෙච්ච ගමන් මේ එකක් තෝරා ගැනීම මනුස්සයාට අනිවාර්යයි. අන්න එතනදී මනුස්සයා එයාගේ පරණ පුරුදු රුචි අරුචිකන් ආසාවල් විවිධාකාර උපකරණ වක්තම කරමින් එකක් තෝරාගෙන ඒක තමයි හොඳම දේ කියලා. කියන්නේ එතන ඉඳලා ඒක පෝෂණය කරගන්න. තවත් ඇත්තට කියලා නම් චිත්‍රපටයක් බලන්න ගිය මිනිස්සේ ගිය පාරට ඉදිරියට කරගත්තා. ඒ මාසයට ඉඳගෙන ඉන්න චිත්තක්ෂණයක් පාස රූප රාශි රූප වාහිනී කියලා කියන්නේ රූප වැහෙන්න පටන් ගන්නවා. ඊගාවට ඒත් එක්කම ඒ රූපේ කොනකින් මේ පටිය කොනකින් සාතරේකට. ශබ්දත් නිතරම චිත්‍රපට ශාලාවේ හෝ නැත්නම් ටෙලිවිෂන් එකක් බලන කෙනා ගෙදරින් විසුලි කැම්බැල්ලේ හෝ ශබ්දත් නිතරම එනවා. ඊගාට නාසයට ගඳ නිතරම වදින. දිවට රසත් ඕන්න ලබා ගන්න පුළුවන්. කයට පහසත් ලැබෙන. මේ චිත්‍රපටයේ සන්දර්භය පිළිබඳව හැඟීමකුත් තියෙනවා. අපිට හිතනවා මේ පහම රස විඳිනයි කියලා. නමුත් ඒ කාන්තේම අපි දන්නවා පහක් දෝරේ ගලද්දී එකයි උතිරෙන්නේ. එක චිත්තක්ෂණයට එකක්. හැබැයි ඒක 100ක් උතිරෙන්නේ. එක්ක රූපේ, එක්ක ශබ්දේ, එක්ක ගන්ධ, එක්ක රස, එක්ක පහස. ඊගා චිත්තක්ෂණයේ සත්‍යයේ ඉඳලා රූපෙට පයින්නවා කියන එක හිතට මහලක වැඩක් නෙවෙයි පිස්සු වඳුරේ අත්තක් අතහැරලා අත්තකට පයින්නවා වගේ වැඩක්. ඊට පස්සේ ඒක රූපේ සත්‍ය නෙවෙයි කාට රූපේ. ඊගාට රූපේ නෙවෙයි ගන්න. ඊට පස්සේ රස. මේන්න මේ විදිහට ශ්‍රී ලංකාවේ ඉවරලා වුණාට පස්සේ අපි හිතනවා අපි මුළු කාලේ පුරාම රූප සත්‍ය ගන්ධ රස කියන පහම ස්පර්ශ ලැබෙමින් ලොකු ආශාවයක් ලැබුවා. චිත්තකතියක් බැලුවා. ආදී වශයෙන් නමුත් ඒ චිත්‍රපටය බලපු දෙන්නේකින් කතාව ඇහුවොත් දෙන්නේ දෙකක්. එක්කෙනෙක් බලන වෙලාව එක්කෙනෙක් අහන එක්කෙනෙක් අහන වෙලාව දෙකෙනෙක් රස බලන එක්කෙනෙක් රස බලන එක්කෙනෙක් ගඳ බලන එක්කෙනෙක් ගඳ බලන වෙලාව තව කෙනෙක් පහස ලබන මේ නිසා එකම චිත්‍රපටි බලන දෙන්නගේ සංස්කාර දෙකක් සිද්ධ වෙන්නේ උකහා ගන්න දේවල් දෙකක් මෙතෙන්දී මූල ධර්මයක් වශයෙන් ගන්න තියෙන්නේ එක චිත්තක්ෂණයකදී අපට ලැබෙනා වූ ඒ ත්‍ත්වයන් සියල්ලම අවබෝධ කිරීමේ උකහා ගැනීමේ ශක්තිය කවම දායකවත් විඥානෙත් ලැබෙනවා නිසා අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා අපට එකක් තෝරගන්න. මේ තෝරා ගැනීම තමයි අපි මානව නිදහස, තෝරා ගැනීමේ නිදහස, ඥානය පිළිබඳව, අවබෝධය පිළිබඳව අපිට ඇති අයිතිවාසිකම් කියන්නේ. මෙහෙම තෝරා ගැනීමේ විවිධත්වයක් නැත්නම් මිනිස්සු දෙන්නේ නැහැ. සත්තු දෙන්නේ නැහැ. අත්දැකීම් දෙකක් නැහැ. දෙපාරක් බලන්න දෙයක් නැහැ. නමුත් හැම වෙලාවෙම මේ තෝරා ගැනීම විවිධත්වය. ඒ නිසා එකම වුණත් විවිධාකාර විදිහට ටෙම්පරාදු කර කර පෙන්නුවොත් අපිට විවිධාකාර රස ගැටෙනවා. මේ නිසා ලෝකේ ඌනෝ ති ඌනෝ ලෝකෝ අතිත්තෝ කාමදාසෝ කියලා ඔය මෙතන මහරතනා කරනවා වේදේ රජුගේ මේ ලෝකේ ඌනම ඉගම අතිත්තෝ කවම දායකව තෘප්තිමත් කරගන්න. කාමදාසෝ ඒ කාමයට දාස්කම් කරන බැල මෙහෙකම් කරන මේ පහින්දි සත්‍යයක්. ඉතින් මේ නිසා අපිට හැම වෙලාවෙම අලුත් බලාපොරොත්තුවක් තියෙනවා. ඊයේ මට වැරදුනේ මේ අවස්ථාවේදීම රස බැලුවා විතරනේ. මම ගඳ බැලුවේ නෑනේ. එහෙනම් ගඳ බැලුවා විතරනේ දැක්කේ නෑනේ. දැක්කා විතරනේ ඇහුවේ නෑනේ. අනිත් දවසේ මම මේක ඇහුවොත් මම පිරේ. හරියට. ඉතින් ඕන අනිත් දවසේ අර ගුණ කන්දලේම ගිහලා ආය අවසලා අලුත් කරලා බලන්න. මේ නිසා දිගටම මේ කාමරාජයට පහඳින ගතියක් හැම පු탁ජනෙත් වෙනවා. මේක නැත්තම් අපිට හිතනවා නම් ඔක්කොම පුළුවන් රූපේ බලන්න විතරමයි බැලිය යුතුමයි කියලා ඒක අපි කියන්නේ හිල කඳුලක්. ඒ මනුස්සයාට නෑ එතකොට අර තෝරා බේරා ගැනීමේ විදහාසක්. ඒක මේ අඳුරු ස්වරූපය. ඉරකාරයක්. ඒ නිසා මේක විහිළුවක් කරගන්නත් නරකයි. මේ වෙලාවට අපිට තියෙන මේ අවබෝධයට සහ ඥානයට ඉඩ සැලසමින් විවිධ දේවල් එක මොහොතකදී ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් ශරීරයෙන් ඉදිරිපත් වීම අපිට පේන ක්ෂණ සම්පත්තිය වශයෙන්. විත පෙර පින් කරපු නිසා අපිට හැක් ලැබුණා අනේ කොච්චර ලස්සනද මට ගැඹුරු පේනවද නිල් පහ වත් පේනවද කියලා අපි රූපේ පිළිබඳව ඇහැ පිළිබඳව ලොකු උදන්. ඒ වගේ හොඳට කන ඇහෙන. උඩට වයසට ගියත් මට කන ඇහෙනවා මෙහෙමයි මෙහෙමයි. එනතමට ඈත තියෙන දේවල් බව හොඳට ලබා ගන්න පුළුවන් කියලා කනගෙන. නාසය ගැන, දිව ගැන, කය ගැන ඉන්නවා මේ වාගේ විවිධ ආකාර ආස්වාද වලින් පිළිවෙනකොට අපිට හිතෙන අපේ අම්මා අප්පාවත් ඉඳපු නැති සැප අපි විඳින්නේ. නමුත් මේ මුළු ඔක්කොම පිටපතේ ආවම තාක්වත් මේ මුළු චිත්‍රය දක්වන්න ලැබෙන්නේ නැහැ. ඒක නිසා එකම අවස්ථාවේ සියල්ලම පරිග්‍රහ කරනවා සියල්ලම දැනගන්නවා කිව්වම අපි තේරුම් ගන්න ඕනේ ඒ වෙලාවේ කුප්පකුදී ඒ වෙලාවේ අපි ඇවිස්සකුදී ඒ වෙලාවේ බදාගත්ත දේ, ඒ වෙලාවේ රුචි කරපු දේ දැනගත්තා නම් එච්චර නම් අපිට යන්න පුළුවන් උත්තර. ඊගාව චිත්තක්ෂණේ ඒක බලංගු නැහැ. මොකද ඊගාව චිත්තක්ෂණේ අපි ඇලිලා තියෙන වෙන මාර්ගයක. ඊගාව චිත්තක්ෂණේ අපි ආශා කරලා තියෙන සංස්කරණය කරගෙන තියෙන වෙන එකක්. මෙන්න මේ ඌන භාවය නිසා ඒ නැගිටපු ගම අපි ළඟ විශාල ප්‍රයත්නයක් තියෙනවා අපි මිත්‍ර සංසිද්ධියෙන් රූපේ බලපේක ඇත්ත රූපේ තමයි බැලුවේ බැලිය යුත්තේ රූපේ අනික් කාට එච්චර ඥානයක් නැහැ මට විතරයි තිබුණේ මම ඒ නිසා රූපේ මාර්ගයෙන් මෙච්චර මෙච්චර ඉගෙන ගත්තා කියලා අර කරපු තකතිරුකම වැහෙන්න අපි විතාකාර සංඥා එහෙම නැත්නම් අනුමිති ඥාන මාර්ගයෙන් අපි ඒ කරපු දේ සාධාරණීකරණය ඒ නිසා අපිට ඒ කබර ගෝයා තල ගෝයා කරගත්තට පස්සේ උන් කණ්ඩක් පුළුවන් ඒ මොකද මේ කබර ගෝයා නම් කබර ගෝයාමයි කණ්ඩෝනකම නිසා තමයි අපි තලගෝයා වශයෙන් දැක්කේ ඊට පස්සේ ඒක ඒක කන්න. ආන්නේ වගේ තමයි ලෝකෙ ඉදිරිපත් කරන්නේ කෝක වුණත් Tamanට ඕන දේ තමයි Taman දකි. Tamanට ඕන දේ තමයි Taman බලන්නේ. Tamanට ඕන දේ තමයි Taman රස විඳින්නේ. Tamanට ඕන දේ තමයි Taman අදබල. Tamanට ඕන දේ තමයි Taman. ඉතින් මේක දිහා බලපුවම හැම කෙනෙක්ම බොහෝ බොල් භාවයකට නිකන් කෝම්බයක් වගේ තත්යකටපත් වෙනවා. ඒ නිසා මේක උග දෙනකොට චිත්ත මන වඩන දෙයක් වෙන්නේ. ඒ නිසාම අපි පුතග්ජන ලෝකේ කියනවා ආහාර වර්ග හතරක් ගැන සඳහන් කරනකොට මනෝ සංචේතනික ආහාර නැත්නම් කෙනෙකුට ජීවත් වෙන්න බැහැ. මේ විදිහට අපි දකින්න දේෙන් අපිට ඕන දේ හදාගන්න එක මේක තමයි සංස්කාර කියන වචන දෙන්න තියෙන ඉඳ අත නිරූපණේ මේ දේ නැත්තම් මොකටද ජීවත් වෙනවා රජයේ දෙන දේ විතරක් නම් ගන්න අම්මා අප්පා දීපු දේ විතර නම් පරිභෝග කරා එහෙම නැත්නම් අපි ඒ යම් කිසි කෙනෙක් විසින් විනිශ්චය කරපු දෙයක් රස විඳිනවා නම් මොකටද? ඒ නිසා අපි අපේ ජීවිතයක් වැඩෙන්නේ මනෝ සංචේතනික ආරණ අපේ චේතනාවට ඉඩ දෙන්න. මේකෙන් තමයි අපි අනාගන්න බෑ. මෙතන තමයි අපි පිටක් යන භාවය මත කරන්නේ. ඉතින් අපේ සංස්කාර නැතිනම් එතන සම්පූර්ණ ඥාන විප්‍රයුක්ත වෙනවා. අවබෝධයෙන් තොර වෙනවා. ඒක සංස්කාර නැති තැනක් කරන්නේ. සංස්කාරම පදනම් කරන ගියොත් අර ලෝකේ ඌන භාවයේ අතිත්ත භාවයේ කාමදාස භාවයේ වීතික්‍රමණය වෙලා අනුන් එක්ක ගඩාගෙන බැඳීගෙන රණ්ඩු කරගෙන අනුන්ට දුක් දෙන මට්ටමට. ඒන්ට හිත ඇතුලේ නීවර ධර්ම ගොනු කරගෙන ගොඩ දමමි වෙන දාන්න පටන් ගන්නවා. නැතත් මේ සංස්කාර නිසා අංශයති ප්‍රතිපදාවදී අපි මේ කරන්න හදන්නේ මේ සංස්කාරයන් සමතේකටපත් කිරීම. ඒ සඳහා විශේෂයෙන්ම අවශ්‍ය වෙනවා කවමදාකවත් මේ ඉඳුරන් පහ සංකීර්ණ කරන්න බැහැ. ඒක නිසා මේ එකකින් තීව්‍ර අත්දැකීම් ලැබීම සඳහා අල්ලපගෙදෙට වැඩිම අට කරන්න. එනත්නම් ඊට වඩා අද කරන්න. අපේ දෙමව්පියෝ කෙරුවට වඩා කරන්න ආදි වශයෙන් අපි ළඟ තියෙනා වූ මේ දේ බලන්න නරකයි එහෙම දෙයක් නිතරම අපතුල ක්‍රියාත්මක වෙන බව සංස්කාර නිතරම අපි දැන හෝ නොදැන ක්‍රියාත්මක වෙන බව ඒකාන්තයෙන් අපේ හිතට වද ගන්න ඕනේ ඒකයි සර්වඥාන්සේ මේ අනිගිරිමානන්ද සූත්‍රයේදී ආනාපාන දේශනා කරන්න ඉස්සර වෙලා සබ්බ සංඛාරේසු අනිත්‍ය සංඥා කියන මේ සංඥාව හිතේ තියාගන්න ඉන්නේ. එතකොට ඕනමලකම් කරාවි. ඒක පිළිබඳ ප්‍රශ්නයක් නෑ. නමුත් කවුරු හරි ඥානවන්තයෙක් ගුණවන්තයෙක් කිව්වොත් ඔය අල්ලගත්ත දෙයම විතරක් නෙවෙයි සත්‍යය. ඔය දැකලා තියෙන අඩුම ගානේ ඉන්ද්‍රිය ප්‍රතිපද ඥානේ පහෙන් එකයි. ඉතින් කෙනෙක් කයෙක් කරට කහින්න පුළුවන්. තව කෙනෙක් කය එකක් දකින්න වෙනසක් නැත්නම් කල්පනා කරලා බලන්න. පොඩ්ඩක් මේක සමාව දෙන්න. පොඩ්ඩක් තමන්න සමාව දෙන්න. ආදි වශයෙන් කියනකොට මේ පුද්ගලයා ගැන නම් මේ ශීලී භාවයක් තියෙනවා. විමුක්ත භාවයක් තියෙන ඇත්ත වෙන්න පුළුවන්. මොකද මේ සියලු සංස්කාර අනිත්‍යයි. මේ මම ගත්ත දේ නම් බොරුවට නෙවෙයි ගත්තේ ප්‍රත්‍යක්ෂයෙන්මයි ගත්තේ. වෙන විදිහට කියනවා ස්පර්ශයෙන්මයි ගත්තේ. මේ ස්පර්ශයෙන් එක චිත්තක්ෂණයකින් ලැබු දෙේ ඕන චිත්තක් මවන්න පුළුවන් නැහැ. ඒ චිත්තේ අඩුපාඩු ගොඩක් වෙන්නේ ඒ පරණ සංඥාවලින් අනුමාන ඥාන කරනවා. එනිසා ඇත්ත දේ දැකලම තමයි අතගාලම තමයි කියන්නේ. නමුත් ඒ තුල සංස්කාරවලට ඉඳී. එනිසා යෝගාවචරය දන් දෙන අවස්ථාවට වඩා සිල් දකින අවස්ථාවට ආපුම මේ සංස්කාරයන් පිළිබඳ අවබෝධය වඩා අනුගාන වල්ලු කර දක්වා තෙමෙන මට්ටමට වගේ වතුරට බෑ. ඊට පස්සේ සමත භාවනාව. ඒ පුද්ගලයා අර අපි නිතරම කුප්පණ්ඩ හේතු වෙලා ඉදිරිපත් වෙලා තියෙන නීවර ධර්මයෙන් අයින් වෙලා තමයි හිතක් ඇති කරගත්තාම සමාහිතෝ භික්කවේ යථා භූතං ඥානාති පස්සති කියන විදිහට අර තරම්ම ඇලි ගලි වාසයක් කරන්නේ නැහැ සංස්කාරات එක්ක යම් ප්‍රමාණයක දුරස්ත භාවයක් ඇති කරගන්න. එතනදී උන්වහන්සේ ਸਰවඥාන්ත දේශනා කරනවා යම් කෙනෙක් ඒ විදිහට නීවරණයෙන් තොර වෙලා ඒ ධ්‍යාන සුඛයක් විඳිනවා ඒකට කියනවා ධිට්ඨ ධම්ම සුඛ විහරණය කියලා. මෙලෝ වශයෙන්ම සුව විදිහට ගෙනයි. ඒක තව පැත්තෙන් කියනවා විවේකජං පීතිසුඛං. මේ පුතග්ජනය එන්නදාම විවේක පීතිසුඛය හොයන්නේ සැනකෙන්න. ගෝක රූප తీරටයි. මොකක් විවේක වෙයි කියලා හිතන. ගෝක් ශබ්ද වෙලි කරගන්න. සැනකෙලි කියුවම ඉතින් අපිට ඒ දහතන එන්නේ. ගාමේම ගඳ, රස, පහස. වෙසක් උත්සව වගේ දවස්වල වෙනකොට හැපි වෙසක්. හැප්පි හැප්පි වෙසක් තමයි. ඒක තමයි ඇඟට වදින්නේ වෙසක් නැත්තම් වදින්නේ. ආන් මේ වගේ මේ දේවල් වලදී ඉන්දිය ධර්ම ඉතාමත්ම උච්චන්ව ඉතාමත්ම දැවෙන සුළු තාලෙට ඒ බාහිර ආයතනත් එක්ක ගැටෙමින් විවිධාකාර මත්වීමක් මිසක් මේක කුමතු දර්ශනයක් විදිහට දරුවචනන්ති දැක්කා උන්වහන්සේ දේශනා කරන්නේ විවේකජ පීතිසුව කියලා. කියන්නේ සද්ද ඇහෙන්නේ නැති තැනකට ගිහිල්ලා කන් දෙක වහගෙන නැත්නම් කණින් වැඩ නොගෙන ඇස් දෙකට රූප පේන්නේ නැති තරම් කියලා රූප නොබල ගන්ධ රස නොබල කය සම්පූර්ණයෙන්ම මෙතරේ තිබ පිරමීඩයක් වගේ තැන්පත් කරලා මේ ඇහැකන දිවනාදී සීල ඉන්ද්‍රයන්ට විවේකයේ දීමෙන් උපදින්නා වූ ප්‍රීති සුඛය මානසිකයි. ඊරාමිසයි. ඒ වගේම තමයි ඒක සාධාරණයි. ධර්මිකයි. අර රූප ශබ්ද ගන්ධ රස විෂය කොච්චර කඳු ගන්න ඕන කොච්චර පහින් ඉන්න ඕන කොච්චර නඩත්තු කරන්න ඕන කොච්චර දාර ගන්න මේ රූප ශබ්ද ගන්ධ රසයන්ගෙන් වෙන් වෙලා රූප නැති ශබ්ද නැති ගන්ධ රස නැති මේ කයි පහස කියන එක තාමත් අඳුම ශීපසෙන් ගැපිලා මේ ගත කරන ජීවිතේ ලැබෙන මේ පහස දිහා බලනකොට මේ මනසට විතරමයි ලෝකයේ පිළිබඳ විචක්ෂණයයි කියන්නේ අනේ මෙහෙම තියෙන්නේ සංසාරේ මේ පුතඥයෝ මේ විවේකයේ පීති සුඛයේ කියන එක නීච කරලා කලකලා. ඒක මහා අපි ජීවිතයක්. ඒක තපස්සර ජීවිතයක්. විවේකයේ පීති සුඛයේ තියෙන්නේ නම් මේ රූප ශබ්ද ගන්ධ රස වාහින තැන් වලයි කියලා ඒව වැඩි කර ගැනීමට ගන්න එකට විද්‍යාව කියලා කියනවා. ඒ විශේෂයෙන් මේ මතු උපදින දරුවක් ඉපදිච්ච දරුවක් වහයලාගෙන වාසඟ කරගෙන මේකට ප්‍රගතියයි කියලා හිතාගෙන යන ගමනේදී දරුවචනන්ද කිව්වේ මේක සුසාන වර්ධනය. ප්‍රගතියක් නෙවෙයි. ඒ කියන්නේ සුසාන වර්ධනය කියලා මෙන්න මේ දෙල්ලමේදී අපේ මේ මාතෘකා වෙන සංස්කාර සාල වැඩගත් දෙයක්. නමුත් කවදාකවත් අර වගේ රූප ශබ්ද ගන්ධ රස විශේෂ තාම රස බල ඉවර වෙච්ච නැති කාටවත් මේක විතර කරන්න තියෙන්නේ යෑම මහා භයානක දෙයක්. ඒත් කියාවි උඹලා හොඳ වෙලාවට කාලා බීලා ඉවර වෙලා දැන් අපි යමක් හොයාගෙන ගන්න හදන වෙලාවේදී අපිව ඊදෙනෙට ලක් කරනවා අර වාදේ ප්‍රකාශ කරනවා මේ වාදේ ප්‍රකාශ කරනවා කියලා එයාටත් හිතෙනවා තාම එයාටගේ ප්‍රයත්න නිසා මේ පූර්ණ රස වින්දනයක් මේ කුණු කන්දලේ තියෙන්නේ මේ පංචස්කන්ධය අතර මේ ආමිෂ සැපයේ එකිනෙකා මේ කපා කොටා ගනිමින් කරන මේ දේ තවත් ප්‍රගතියක් තියෙයි කියලා එයාත් ගන්න බලාපොරොත්තුවක් තියෙනවා ඒ මොකද අර සත්‍ය සංඛාරයේසු අනිත්‍ය සංඥා කියන එක ඇහිලා ඇති මට ඇහිලා නෑ ඇහුවට මේක හිත වැඩිලා හිත වැඩුණා ඒක මෙලොව වශයෙන් සාක්ෂාත් කර ගැනීමේ ප්‍රයත්නයකට සාමිහිතනේ. අන්න එහෙව් කෙනෙකුට මේ අනිච්චන් දුක්ඛං අනත්තං කියලා උගන්වන්න හදන එක ඌරන් ඉදිරි පිට මුතු දමන්නා වාගේ කියලා අර කවුද සාසුවේ කියනවා. ඌර හැම වෙලාවෙම බලන්නේ කෑ. මුතු වැඩෙනකොට හිතනවා හොඳ පණ පිටර ටිකක් හමුණා කියලා සුසුස් ගාලා කක්ක අරගෙන අපල බලනකොට මේක තදට ගලට හැපෙනකොට ඌට අර මුතු දාපේක පේන්නේ පුදුමාකාර හතරක් විදිහට මේ නියමව රැවැට්ටුවානේ. මෙතන හොඳ මස් කෑලි ටිකක් කියලානේ කෑලි කාල බංගොට ඒවා මුතු ගල්. ඌරට නෑ මුතු වල රසය. අඳින්නේ. අනිත් වගේ තමයි වටිනා ධර්ම. මේ සංස්කාර පිළිබඳව හෝ අනිත්‍ය දුක්ඛ අනාත්ම පිළිබඳව මේවා පිළිබඳ හසරක් නැති මේ පිළිසෙට දේශනා කරාට ඒ කවදාකවත් ඒකේ ගුණයක් මේ වගතුවක් වෙන්නේ නැහැ ගහලා ගලට වැස්සලා. අනේ මුනි නවක කාලයකට වතුර වැක්කේවා. ඊට වැඩි හාත්පසින් වෙනසක් තියෙනවා. මේ විපස්සනාවට සම්බන්ධයකට එළඹිච්ච කෙනාට මේ ධර්මයේ දේශනා කරනකොට එයාට පේනවා මොකද මේ ඉපදියට දැම්ම වගේ අට දෙගෙන් නැතුව කියන්නේ මොකද අපිට ඕනකම තියෙන මේ පෘථග්ජන ආසාව. අනුන් අතර මේ කැපී පෙනීමේ ආසාව. අනිත් වඩා මම රූප දැක්කා, සද්ද ඇහුවා කියලා ලාංඡන පදක්කම් ඉල්ලගැනීමේ ආසාව තියෙන තාක්කල් ධර්මයේ අජීවේදී. ධර්මයේ ඔහුගේ પરම්පරා විනාශ කරන දෙයක් වාටපත් කරනවා. ඒක මහා අපිස්සරක් වශයෙන් චෝදනා කරනවා. ඊට ඇතුලෙන් හරි. එනිසා ඒ චෝදනාව උටේ වේලෙන් බලනවා. නමුත් මේ සංස්කාර පිළිබඳ කතාවේදී සර්වඥාන්ත දේශනා කරන ධර්ම දිහා බලනකොට නන්ද රජ කුලී ඉපදිලා මේ කතා කරනවා. ඔක්කොම රජ සැප ලැබලා ඒ තුන් මාල් ප්‍රාසාදවල ඉඳලා ඈම අභිරූපිකාවන්ගෙම පහස ලැබලා ඔක්කොමත් ලැබලා පුස්තරක් ක්‍රියාවේ අන්තිම කෙලවරට මේ බුද්ධ කල්ප කාටවත් කරන්න බැරි දෙකම අත්දකලා තමයි කියන්නේ මේ දෙක මැදින් තමයි මධ්‍යම ප්‍රතිපදාවට තියෙන්නේ. ඒ නිසා මූලිකවම දැනගන්න මේ රණ්ඩු කරන්න මේ දබර කරන්න සංස්කාර සඳහායි මේ සංස්කාරයන් කොච්චර කෙරුවක් සත්‍විතර දෙකෙනෙකුටවත් කවදාකවත් පූර්ණ සති මේ සතුටක් පරිපූර්ණ භාවයක් නමුත් ඒක ගන්න බැරි බව අහනකොට නම් ලොකු පිළිච්ච සත්‍යක් ඇති ඒක අදාහ ගන්නකොටත් වටහා ගන්න හදනකොටත් ලකු සතුටක් ඇති වෙනවා. හැබැයි නේනම් මැරෙනකන් හරි අපි මේ පණිවිඩය දන්නේ නැතුව පහදිනවා නම්, කඹරනවා නම්, දඟලනවා නම් අනි ඒ තරක් කල් අපි ගෙවිලා නාස්ති වෙනවා. ඒක නිසා මේ බැරි දෙයක් ඕනේ නෑ. නැති බව, බැරි බව වටහා ගැනීම, සංස්කාර සංස්කාර වශයෙන් දැන ගැනීම බුදුහාමුදුර වගේ කෙනෙක්ගේ ගුණවතුන්ගේ වචනකින් මිස කවදාකවත් අපිට ඉච්ඡා බංගත්වයෙන් තොරව පිළිගන්න අපි හිතන්නේ ඒක තමයි අපේ ඥාන විභාගය. අපි හිතන්නේ ඒක තමයි අපි අවබෝධ ශක්තිය කියලා. ඔය බුදුහාමුදුරු කොච්චර කියපක් මගේ ජීවිතේට මම අවබෝධ කරගන්න පායි. මම ඥාණය ලබා ගන්න පායි කියලා අපි වෙනම පසුම්බියක් තියාගෙන ඉන්නවා මගේ ඥාණයට කියලා. ඒ තාක්කල් අපි මේ කමු ගන්නවා. සර්වඥාන්ත දේශනා කරනවා අපේ මේ දේවල් ගොඩාක් ඉදිරිපත් වෙච්ච වෙලාවක මේ දේ මට හැපයි මේ දේ මට සක්පායයි මේ දේ මට ගුණයි හොඳයි කියලා තේරුම් ගැනීමේදී මුළු මානව ප්‍රජාව විසින්ම උතුමාන පහක් ඉදිරිපත් කරනවා. ශ්‍රද්ධා, රුචි, අනුසව, ආකාර පරිවිතක්ක, දිට්ඨි, ධාන, කන්ති කියලා මේ ක්‍රම උපක්‍රම පහ විතරයි මනුෂ්‍යයර කියන්නේ. එමස ඇදහිල්ල නිසා සමහරලාට මේකමට ඒකාන්තයෙන් සුව එළවනවා කිය ඉදිරිපත් වෙච්ච දේ කොට කොටසක් ප්‍රතික්ෂේප කරන කොටස පාන. මෙතෙන්ට හොඳ මූල ධර්මයක් ඉදිරිපත් කරනවා යමක් තෝරනවා කියලා කියන්නේ තමක් යමක් ප්‍රතික්ෂේප කිරීමයි. අපි යමක් දිහා හොඳට බලනවා කියලා කියන්නේ අනිත් දේවල් නොබල සිටීම. ධාමත්ම සූක්ෂම දේවල් දක්වන ඒ කණ්ණාඩියකට ඇස් දෙකෙන්ම බලන්න පුළුවන්. දැන් කියනවා සමහරලාට තමයි එක ඇහක් වහගෙන ඒකටම හිත නිමක්න කරලා බලන්න ඕනේ. බලනකොට තමයි ඒකෙන් දැක්කන දර්ශනේ පේන්නේ. ඒ වෙලාවේදී වටපිට වෙන දේවල් පිළිබඳව නොබලයි ඉන්නේ. බැලුවොත් අර සූක්ෂම දර්ශනේ කණ්ණාඩියෙන් පේන දේ පේන්නේ. ඒ නිසා යමක් තෝරනවා කියලා කියන්නේ යමක් ප්‍රතික්ෂේප කිරීමයි. මෙන්න මේ සඳහා අපි ශ්‍රද්ධාව උපයෝග කරගන්න. බුදුහාමුදුරගේ විදෙන ඔක්කොම ඇත්ත බුද්ධ ආගමේ තියෙන ඔක්කොම ඇත්ත ඔක්කොම බොරු. එහෙම කියන්නේ තමයි තන දෙන්න බෑ. ඒක සර්වඥාන්ති කියන්නේ ඉදමේව දච්චා මොගමඤ්ඤ. මේකමයි ඇත්ත අනික් සියල්ල බොරුයි කියලා අන්නර කලතුරාවට යට වෙන්න ඕනේ. අපි මේ එකක් තෝරගන්න. සර්වඥාන්ති කියන්නේ අකල දෙනවා. සද්ධාව කියන්නේ අන්නේ එහෙම එකක්. ඒකෙන් තමයි මිනිස්සු ඒ දෙයටම යෙදিলা අනිත් දේවල් ප්‍රතික්ෂේප කිරීම කරන්නේ. නමුත් ඒක දැනගන්න එක සද්ධාව. ඒක මේ ලෝක සත්‍යයක් හෝ පරම සත්‍යයක් නෙවෙයි. වැඩි පටන් ගැනීමකට කරන උත්මානයක් විතරයි. ඒකේ අඩුපාඩුකම් තියෙනවා මොකක්ද අඩුපාඩුව? Taman තෝරගත්ත දේ තුල සත්‍ය නොතිබෙන්න පුළුවන්. අතහැරපු දේ තුල සත්‍ය තියෙනවා. මෙන්න මේ ද්වයතාවයේ ශ්‍රද්ධාව ලද්දා පටන් හැමදාම තියෙනවා. ඊගාට තමයි රුචිය. මම නම් මෙන්න මේ රුචියට කැමතියි. මම කැමති මේ ශාස්ත්‍රීය මම කැමති පොප් සංගීතය. ඒක එක්කනට කියන අයිතිවාසිකම්. ඉතින් ඒ වෙනසට ඒ නිසා කොච්චර දේවල් සම්බන්ධ කරලා කලවම් කරලා දුන්න අර ශාස්ත්‍රීය සංගීත කැමති කෙනා ඒකමයි තෝරන්නේ. ඒක යාගේ ආවේනික ලක්ෂණ. ඉතින් සර්වඥාන්ත දේශනා කරනවා ඒ ෘචිය තුල සත්‍ය නොතිබෙන්න පුළුවන් අරුචිය කියලා ප්‍රතික්ෂේප කරන දේ තුල සත්‍ය තියෙනවා. අනිතිම අනුසාවනයේ මගේ ගුරු පරම්පරාව මෙච්චර කල් මට මෙන්න මේක කියලා දීලා දුන්නා. අපේ මම අහලා තියෙනවා යමක් ඉදිරියපත් කළොත් මෙන්න මේ උපමානකගේ මෙන්න මේ ටික තෝරගන්න මේක ප්‍රතික්ෂේප කරන්නයි කියලා අපිට සමහරලාට ඒ ගුරු පරපුරෝලේ එහෙම නැත්නම් අපේ ලේ පරපුරෝලේ නෑදා පරපුරෝලේ යම් යම් ඥාන ලැබිලා. ඒකට කියන අනුස්සව කියලා. ඒ අනුස්සවේතර සද්ධාවේ එහෙම නැත්නම් රුචියේ තියෙන මේ මූලික අඩුපාඩුකම් දෙක තියෙනවා. ඒ තුල සත්‍ය නොතිබෙන්න පුළුවන් ප්‍රතික්ෂේප දෙයකට තුර සත්‍ය තියෙනවා. ඊගාතංක තමයි ආකාර පරිවිතක්ක. ආකාර පරිවිතක්ක කියන එක තර්කයෙන් බැසගත්තට පස්සේ ඒ තර්කයෙන් දිනපු දේ හරි දකින් වැරදිච්ච දේ වැරදි. නැත්නම් යුද්ධයක් කරලා සාමාන්‍ය බාහිර ලෝකේ කරන යුද්ධ දිනුම් කරන කොහොම කෙරුවා හරි කමන්න දිනු එක හරි. වැරදිච්ච එක වැරදි. ඒ කියන්නේ අවසාන ඵලයේ ගත ක්‍රම වේදයේ සාධාරණීකරණය කරනවා. මේක තමයි තර්කයෙන් කන්දරවචන දේශනා කරන තාක්ෂයක්. මේ වගේ මුදු දිනෙක දේවල් විනිශ්චය කරන දෙයක්. නමුත් තර්කයෙන් දිනලා ඔප්පු කරගත්ත දේ තුළ අසතිය කියන්න පුළුවන්. තර්කය කළා තර්කයි කළා තර්ක කරලා බැහැර කරපු දේ තුල සත්‍ය තියෙනවා. අනිත් එක තමයි දික්ඛ නිඥාන. කන්දිය මම බලාගත්ත දෘෂ්ටි. තමයි බහගත්ත දෘෂ්ටි. ඇත්ත තිබුණත් මට මේක ඕනේ නැහැ කියලා අපිට කියන්න වෙනවා සමාලාවක් කියේ. හරියන්න පුළුවන් නමුත් එපා. මම ඒක නෙවෙයි මගේ දෘෂ්ටි මේකයි කියලා අදාන ගාහිව අපි සමාලාවට දැඩි බල දෘෂ්ටිගත වෙනවා. ඒ දෘෂ්ටිගත වුණාට පස්සේ බොරු වුණත් ඒක අපිට වද දුන්නත් අපේ දෘෂ්ටිත අහු වෙන දේ විතරක් අපි බදා ගන්න බැහැ. මෙන්න මේ ක්‍රම පහ සංස්කාර වලට යනවා. ඒ නිසා මේ සියලු සංස්කාර අනිත්‍ය පිණිස පිහිටනවා. මේ සියලු සංස්කාර දුක පිණිස පිහිටනවා කියවන ඒ මනසට තියෙන ඔච්චර ලෝකෙ මේ රණ්ඩු කරගෙන ඉන්න පොඩ්ඩක් අත්දැකලා බලන්න හිටපුවම ඉතුරුන දෙයක් ආවම ඉවරයි. රණ්ඩු කෙරුවත් ඛණ්ඩ වෙන්නේ අඩුපාඩුයි කියලා. රණ්ඩු නොකරයි කියලා නොකයින්ද වෙන්නේ. මේ කර්මානුරූප අපිට ලැබෙනවා. ඒ නිසා භාවනා කරලා ඉදිරියට යන්න යන්න යන්න මේ මනසයා සිත්යකදී ඉක්මනට අතපොන්නේ නැහැ. ඒ යන්න අරිනවා ටිකක් දුර යන්න යන පැත්තකට බලා ඉන්නකොට මේ තේරෙනවා ඊටාම බලවත්තු ඊටාම ඒ හෘදේ සාක්ෂි දෙකකව ඒ රණ්ඩු කරන කෙනා සමාජයට වැරදි පැත්තේ. හදිසි විනිශ්චය කරන්නේ අපි මේ පුද්ගලයා නිසා මේ වැරදි විනිශ්චය කලින් ඉන්න දැන් දැන් හොඳට තේරෙනවා. ඒ මනුස්සයාගත් දැන් හති ගුණ අත්තර පොලේ ගාගත්ත මේ ලැබිලි ගහේ ගත කරගත්ත බල්ලෙක් වගේ දඟලනකොට නම් අපිට තේරුම් ගන්න පුළුවන් මේ දක්නට එළඹිලා ඉන්න කට්ටිය ජීවිත පරිත්‍යාගයෙන් සටන් කරනකොට පැත්තකට අදිය තියාගත්ත කෙනාට මම දැන් නම් ටිකක් පෑදී තත් වෙනම තාමත් තරකයි මිච් එකට යනවා. තාම චිත්තක්ෂණයක් කියවදන්න. මේක තමයි මේ අපන්නක ප්‍රතිපත්තිය. අවිරුද්ධ ප්‍රතිපත්තිය. මෙන්න මේක තමයි සාමීච ප්‍රතිපත්තිය. අපි සාධනේ වැඩ කරන්නේ කවදාකවත් අපිට මේ වර්තමානයේ මේ ගොජ දාන දැටිසේ අපේ අවධානය ඉල්ලන එකම දෙයකින්වත් ලොකු විනිශ්චයක්. මේ වගේ දේවල් අනන්ත ප්‍රමාණ මේ ශාසනයේ කියලා කියනවා විනය පිළිබඳ කතා කරලා හැම වෙලාවෙම හැම විනය පරිච්ඡේදයට අස්සේ විනීත වස්තු ටිකක් එනවා. මෙච්ච කේස් හිස්ටරිස් එකක්. ඉතින් මේක මෙහෙම වෙලා තියෙනවා මෙන්න මේකයි විනිශ්චය බලනකොට විනිශ්චයන් තාමත් එකිනෙකට සමීපයි එකකවත් කලසුදු වේදයක්. ගෝපිතන්ගේ සාධකතිය අපි මේ එකක් අරගෙන තමයි දැටිසිය ඔප්පු කරන්න හදනකොට දුක්ඛ යන භාවය මතුවේ. සංස්කාර ගතිය මතුවේ. අපි වහාම කර්මචක්‍රේ ක්‍රියා කරගෙන ඒ වෙලාවෙම අපි විනිශ්චයක් ඇති කරගන්න ප්‍රධාන වශයෙන් තමයි චේතනා කියන චේතනා අංගික වෙකම්නම් කියන ඒ සංස්කාරයන් කරනකොට මම කලින් මතක් කරා චෛතසික 50ක් වැටෙනවා ප්‍රධාන චෛතසික වශයෙන් තමයි චේතනා සංස්කාර කියලා පෙන්නකොට මුල් පෙළේ ඉන්න මේ මුල්ම එක නඩ පෙන්වන්නේ චේතනා චේතනා පසුපසේ ඉන්න අනිත් චෛතසික ඔක්කොම පොදිය ගහපුවාම තමයි ඒකට කියන්නේ සංස්කාර ඉතින් චේතනා පූර්වක ඔලමුල නැතුව ඉදිරිපත් කරන දෙයක් වෙනවා ඒ ඥානෙ මද වෙන්න වෙන්නේ. ඉවසීම අඩු වෙන්න වෙන්නේ. ඒ නිසා අපිට සිද්ධ වෙනවා භාවනා කරන යනකොට යනකොට තමන්ගේ මද්දකින් නිසා මේ සර්වඥ දේශනා කරපු ආකාරයට කන්ති පරමං සපෝතිකා උච්ඡාන්තිය පරම කිච්ඡා. ඒ නිසා අපිට සිද්ධියක් වෙනකොට ලැජ්ජිත කුච්චක වෙන එක අපිට විනය කියලා කියනවා. වහා ඉදිරියට ක්‍රියාත්මක කරන ගත්තොත් ඇත්තට මේ පුදුල අවංක නැහැ කියලා කවදාකවත් කියන්නේ. ඒ මනස ස්පර්ශයක් නැතුව ක්‍රියාත්මක වෙන්නේ කියලා කවදාකවත් යන්නේ හැඟීමක් එක්කමක් නැහැ කියලා කවදාකවත් යන්න බෑ නමුත් ඒක එක්කමවත් ඒ හැඟීමවත් ඒ ස්පර්ශයවත් හොඳක් කරයිද නරකක් කරයිද කියන එක 100% තමයි ඒක නිසා හොඳ දැනමුතු එහෙම නැත්නම් හුඟක් මේ කාරණා කාරණා විඳගත්තත් මේ සිද්ධිය යන්න ඇරලා හුඟක් වෙලා බලාගෙන ඉන්න එක තමයි කරන්නේ හුඟක් වෙලාවට එතකොට අර වහා පැනලා ක්‍රියාත්මක කරන්න බෑනේ මේ මනසට කිසි පැක්තු මොන වුණා මොකද යාට නම් මොකද කියලා ඊට පස්සේ කොම් කරන්න බෑ ඒ කියන්නේ කැක්කුම කියනවනම් මේ ගා ගන්නම ඕන අපි සාමාන්‍ය මේ කොලාස් භාෂාවෙන් කියනවනේ කැක්කුමක් කියනකොට ඒ නිසා හැම දෙයකින්ම ගා ගන්නවනම් අනා ගන්නවනම් මේ සමාජෙ බොහෝම විශ්ින් ගන්න ගැටයක් තියෙනවා සංසාරේ කොච්චරනම් අපි වැඩි කරා ඉතින් ඒක නිසා සර්වඥාන්ත මේකට මේ වගේ මූල ධර්ම විතරක් නෙවෙයි මාත් ඒකේ ප්‍රායෝගික ප්‍රත්‍යක්ෂයක් ගොඩක් තියෙන. නැත් වෙනසක් හැම පැත්තම බලන. ඒක අතීත වශයෙන් අනාගත වශයෙන් ප්‍රතිඋත්පන්න වශයෙන් ජීන වශයෙන් ප්‍රණීත වශයෙන් ඕලාරික වශයෙන් සුකුම වශයෙන් දුර වශයෙන් තාන්තික වශයෙන් අධ්‍යාත්මික වශයෙන් බහිද්ධ වශයෙන් හැම පැත්තම බලනකම් අනිත් සංස්කාර ඔක්කොම පුළුවන් තරම් අමතක කරනවා. අමතක කළ එක සංස්කාරයක මේ සියල්ල දැක්කනම් ඔබට තේරෙයි ඒ ටික බලා ගන්න අවුරුදු කීයක් එක අරමුණක්ව බලන්න. මේ විදිහට ඇහෙන් කනට කනෙන් නාසයෙන් නාසයෙන් දිවට ආදී වශයෙන් මේ පහක් වූ දේවල් વિશે මේ විඥාණය දාසකම් කරන තාක්කල් ඉන්ද්‍රිය ප්‍රතිබද්ධ විඥාණය පවතින තාක්කල් කවවම දාකවත් ඒ අත්තට Tamanta හිතසුව පිණිස සාධාරණ ධාර්මික විචක්කයක් නෙවෙයි. අලංකරණ වෙන්න පුළුවන්. ස්පර්ශයක් ඇතුළම කතා කරනවා වෙන්නත් පුළුවන් කැක්කමක් ඇති කෙනෙක් වෙන්නත් පුළුවන් වැඩට බහැපු කෙනෙක් වෙන්නත් පුළුවන් වීර්යවන්ත කෙනෙක් වෙන්නත් පුළුවන් කොයි දේ තිබුණා අනේ පහා කියලා හරි කමන්නේ මේ ගත්ත අරමුණේ හැම පැතිකඩක්ම හැම අංගපසකක්ම හැම අංග ප්‍රත්‍යංගයක්ම අනුව්‍යංජන ව්‍යංජනයක් දැක්ක දවසට යාර තේරෙන්න පටන් අර ගන්නවා මේ සංගතිය තමයි නොදැක්ක දේ යක්ලා කියන්නේ ඒක නිසා අපිට මෙතනදී තේරීමක් කරන්න ඒකයි සර්වඥාන්සේ දේශනා කළේ මමත් මේ දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාවේදී මමත් වෙනවා විකල්ප. ඒකට අපි කියනවා ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා. ඒකත් සංස්කාරය. හැබැයි ඒක තමයි සංස්කාර තව තවත් අඩු කිරීම පිණිස ලේස බවට පත් කිරීම පිණිස ඇති හොඳම සංස්කාරය. නමුත් ඒක සංස්කාරය. ඒ නිසා කවදා හරි ආර්ය අෂ්ටාංග මාර්ගය අතහැරපු දවස වෙනකන් කවදාකවත් නිදහස කරගන්න. අනුගාන අපි ආර්ය අෂ්ටාංග මාර්ගය පැත්තට ගිහිල්ලා හරි රණ්ඩු කරන්න පටන් අර ගන්නවා. ඒක දිනවන්න ඕනේ, ඒක ජය ගන්න ඕනේ කියලා. ඒ කියන්නේ ඒක සංස්කාර වශයෙන්මයි බාරගන්න. ඒක ප්‍රෝධිනේ සල්කලා නෙවෙයි. ඒ නිසා අපේ ඥානෙදී යන්තා අපේ විඥානයේ ඉන්ද්‍රිය ප්‍රතිබද්ධ නම් අපි භාවනා ලෝකේ ඉන්නේ තාම පහළපා. ඉන්ද්‍රිය ප්‍රතිබද්ධ ඥානය කියලා කියන්නේ අපිට ඥානෙ පහළ වෙන්නේ ඇහි විඥානේ පහළ වෙන ඇහි කනේ නාසයේ දිවේ ශරීරේ හොඳට ඒක අරමුණ දිගේ ඉන්නකොට තමයි වැටෙනවා මේ අරමුණ වට ඇඟට දැනෙනවා එහෙම නැත්නම් කනට ඇහෙනවා නාසයට දැනෙනවා ආදි වශයෙන් මේ ඉදurang පක්ෂ කරගෙන ඉදurang සාක්ෂි කරගෙන පවතින තාක්කල් ඒක ප්‍රත්‍යක්ෂ විශේෂය හැදෙනවා ඒකට රූප ඒකට කියනවා හැඩ කියනවා නිල කියනවා ආකාර කියනවා විවිධ ආකාර කියන මේක තමයි අපි හැමදාම භාවනාවට බහිඳ කරන්නේ නමුත් එහිම ඒ අරමුණේම ඉන්නකොට ඉන්නකොට මේක ඇහෙට අහු වෙනවද මේ වෙලාවේ කනට අහු වෙනවද නාසයට දිවට ශරීරෙට කියන එක මේ අනන්‍යතාවය නැති ඕම යෝගාචර තක්කෝ ඕන කලොත් කියනවද නැද්ද හොයන්න බෑ අරමුණ දින්දීම හැකිලිම කියනවද දන්නේ ආශාව ප්‍රසාර කියනවද දන්නේ හිත හැම දෙයකම පාවෙන්න පටන් අර ගන්නවා කියලා අර අනින්ද්‍ය ප්‍රතිපත්ත විඥාන මට්ටමට හිත වැඩෙනකොට හිතාගම් වලක් තියෙන හිතව දැන් නම් දෙයයන් ආශේ පාවෙනවා ඒ මේක ඇහැට කන්ටනාසේ දේවට අහුවෙන්නේ නැහැ මේක පටන් ගන්නක් නැහැ අවධානයක් නැහැ හොඳක් නැහැ නරකක් නැහැ ඉතින් අර Hindu ආගමේ තියෙන වැවුම් කාර්ය දෙයියන්ගේ ලකුණු ඔක්කොම තියෙනවා ඒකෝ ඒ වගේම සරු බලල හරි හැමතැනම ඉන්න හැම කෙනෙකුටම කියනවා හැම වෙලාවෙම කියනවා ආදිවාසී ඔක්කොම ලකුණු තියෙනවා යෝගාවචර සංගතනන්ත දේශනා කරනවා මේ ඉන්ද්‍රිය ප්‍රතිපද විඥානයේ පටන් අනින්ද්‍රිය ප්‍රතිපද විඥානයේ යන්න පුළුවන් ඉන්නේ බොහෝම කලාතුරකින් ඒක අර කියන්නේ හොඳ ආර්ය අෂ්ටාංග මාර්ග සංකල්පයක් දිගේ ප්‍රතිපදාව සතදෙන් පවස්තන කෙනා. ඔය එතන ගියාට පස්සේ ඒක බාල ගන්නලා ඇති නැත්නම්. එයා ඒ වෙලාවට නූල් බඳින්න හදනවනේ. කේන්කම කරන්න බලනවා. පිළියම් කරන්න හදනවා නම් මේ මගේ සතිය කැඩිලාද එහෙම නැත්නම් මේ සමාධිය බිඳිලාද නැත්නම් කවුරුද හුණියම් කරලාද නැත්නම් භූතයෝද ආදි වශයෙන් මේ අර මඩ කලතුණා වගේ කලල් මඩක් වඩ පත් වෙනකොට ඒක අහු වෙන දෙයක් නැති බවට පත් වෙච්චාම යෝගාවචරය අර ඉදාගොත් මේ දරු අරගෙන ආවිදිනා වගේ හැම තැනම මේක අරගෙන ආවිදිනවා මේ මධ්‍යස්ථානේ හරින වෙන මධ්‍යස්ථානට යන්න ඕනේ මේ ගුරුවරයා හොඳ නැහැ වෙන ගුරුවරයෙක් යන්න ඕනේ මේ ක්‍රමේ හරිනේ කොතෙන්ද ගියා මේ විඥාණය නිකන් සංස්කාර පිළිබඳ තේරුම් ගන්න ඉස්සර වෙලා මෙන්න මේ අනිත්‍ය ප්‍රතිබද්ධ භාවයට ආවට පස්සේ තාම ඉවසීන්නේ මේක ධ්‍යාන බලන්නේ හිතියොත් තමන්ගත මූල කර්මස්ථානියේම අනාගත ස්වરૂප අතීත ස්වરૂප එන්නේ ඉපාලෙ මෙතෙන්. ඒ මොකද වර්තමාන ස්වરૂපෙ ඉති වෙලා. වර්තමාන ස්වરૂපේ සතහන් ආකාර නැහැ නමුත් නැත්තේත් නැහැ. සංඥා ගැන කතා කරන කිව්වා නෝපිය සංඥී නවි සංඥී නෝ නිබෝත සංඥා ආදී වශයෙන් මොකද්ද සංඥාවක් තියෙන නමුත් මේක කියාගන්න. ඊට ඇඟ කිලිකොලනවා. ඉතින් යෝග ආචාර කමට අනුසුද්ධ කිරීම නතර කරන වැඩක් නැහැ කිව්වට වැඩක් නැහැ. මොකද්දෝ භාවනා පැටලෙනවා. ඉතින් මෙතනදී ගුරුරයා කරේ විශ්වාසය. එතන ගුරුරයා කලින් මේවා ධර්ම කොටස ධර්ම සාකච්ඡා මාර්ගයෙන් කියලා දීලා ඇති ගතියෙන් යෝගාවචරයට බණපෝල තිබුණොත් අනේ යෝගාවචරය හොඳට තේරුම් ගන්නවා. මේ අරමුණේ තියෙනවා සුඛම අවස්ථාව. ඒ අරමුණේ තියෙනවා දුරේ අවස්ථාව. ඒ අරමුණේ තියෙනවා බහිද්ධ අවස්ථාව. ඒ අරමුණේ තියෙනවා අප්‍රියමනාප අවස්ථාව. ඒක අවබෝධ කරගන්න නැතුව අවබෝධ කරගන්න බෑනේ අරමුණ දැක්කයි කියන්නේ බෑනේ දැන් තියෙන්නේ අන්නේ මේ දෙක නොදැක්ක ඉතාම සියුම් කොටසට යන එකයි වෙනදට වඩා වීර්යයෙන් වෙනදට වඩා ලොකු ගෞරවයෙන් වෙනදට වඩා ලොකු චාරියාවකින් අපි ආයතම හැමදාම මේ වෙලාවට තහන යෙදෙමින් මේ සූත්‍රන කොටස අල්ලනවා එතකොට හිත අනිත්‍ය ප්‍රතිබද්ධ තැනට යන විඥානේ විඥානේ පමණයි ඉබ්බා සමාගේ ඔළුව අතපය වලිගේ ඔක්කොම කට්ට අතර කරගත්තාම ඒක ගුලියයි ඇවිදින්නේ කරන්නේ නැහැ. එහෙම කිසිර ධර්මයක. ඒ වගේ තමයි හිත සම්පූර්ණ ඇතුළට ඇදගත්තු වගේ අවස්ථාවකටපත් වෙනවා. යෝගාචරය ඒ වෙලාවේදී බලකොල කර ගන්නවන සැක බාධා සංකා ඇති කර ගන්නවන යාට කියන්න තියෙන්නේ නිවන සඳහා භාවනා කරන කෙනෙක් වෙනවා. එක්කෝ කාට හරි කියන්න. එහෙම නැත්නම් මේ ලෝකේ තියෙන මේ මෝස්තරේට. එහෙම නැත්නම් අහසෙන් යන්න. එහෙම නැත්නම් අනුගේ හිත් කියවන්න. මේ වගේ තුච්ච ලාමක ආසාවක් ඉදිරිපත් කරගත්තොත් මායයත් ඒ වගේම අතරමහා භූතයොත් අර මිනිසයා අර දුර්වල මිනිසෙක් හයියට කුෂ්ඨය දෙන්නේ අද්දකින් අල්ලන්න එහාට මෙහාට වනවන්න වගේ කෙත්තෙන් අල්ල හොල්ලන්න වගේ අර මිනිසයා සහලවනවා වෙහෙස කරනවා පුදුමාකාර වැඩක. නිසා තේරුම් අරගන්න මේ සංස්කාර ප්‍රකටව තමන්ගේ අතයට දෙවුණත් එහෙම නැත්නම් තමන් මේකට යට වෙලා හිටියත් මේ තුල තියෙන හතිකොල පැතිරිච්ච අනිත්‍ය භාවය ඒ වාගේ මේකේ තියෙන දුක් කෙලවන ගතියක් ඒ නිසා මේ දුක් කෙලවන භාවයේ සියල්ලම දැක් ගන්නවා ඒ සියල්ලෙම නෑ හිතලවන ගතිය. සියල්ලෙම නෑ Tamange බලාපොරොත්තු කර කලින් ගිහි කාලේ මේ මේ පු탁ජන කාලේ භාවනා කරන් ඉස්සලා බලාපොරොත්තු ඉෂ්ට වෙන ගතියක් නෑ. ඉච්ඡාසංගතයක් එන්නේ තියෙනවා. එපා වෙන ගතියක් එන්නේ තියෙනවා. කම්මැලි වෙන ගතියක් එන්නේ තියෙනවා. බය වෙන ගතියක් එන්නේ තියෙනවා. ආන්නේ බව තේරුම් ගන්න දැන්නම ගැඹුරු භාවනාවක් ඉන්නේ. ඒකට කාගවත් සරණක් නෑ. මගේම සමාධියේ සරණයි. මගේම සතියේ සරණයි. සති සමාධියක කැඩිලා නැත්තම් අරමුණේ නම් හිත පවතින්නේ හිතේ අරමුණේ මේ වගේ නොදැක්ක පැති ආශයක් තියෙනවා. මෙව නොදැක්ක නිසායි. මෙව දැක ගැනීම නිවනට යොමු වෙන බව නොදන්න නිසායි අපි හැම වෙලාවෙම දන්න රුචි අත්හාවට ගැලපෙන අනුස්සවයට ගැලපෙන තර්කයට ගැලපෙන දෘෂ්ටිය ගැලපෙන දේවල් මෙතෙක් කල් අල්ලල්ලා හිටියා කවදාකවත් ඒක ඒකාන්ත නිස්සාව දෙන්නේ. ඉතින් මේකට කටහැරලා කියන්න පුළුවන් දුක්ඛ ප්‍රතිපදාව කියලා. නමුත් ඒ දුක්ඛ ප්‍රතිපදා නටන්නේ මොකටද දුක නැති කරන්නේ? වඩන්න දෙන්න. ඒ නිසා දැන් අපි රිචුවම දුකත් එක්ක වැඩ. දුකේ තියෙන පෙළෙන බව අපිට එහෙන් කනෙන් ඩාහෙන් දකින්න වගේ විඥාණයට වැටේ. ඒකේ තියෙන සංතාපන ගතිය ඉදිරියට වැටේ. නමුත් දැනගන්න ඕනේ සංසාරේ කවදාකවත් පුණ්‍යට එක්කල් දුකට මේ විදිහට නෙමුදුන්න නිසායි මේ වෙලාවේදී වෙන වෙන දේවල් හොයාගෙන පැනපු නිසායි අපිට මේ සංසාරේ කාම රාජිනීගේ රාජ්‍යයේ තාත්කම් බලමින් කරා. දැන් අපි අපේ බිස්නස් එක. ඒකට රිජුම් මොන කියලා කියනවා. ඒ සංස්කාරයන් වලට අපි හොල්ලන්න බෑ. මෙතෙන්දී ඒ නිසා යෝගාචර අනිවාර්යයෙන්ම අර සැප එළෙවි නැතත් බලාපොරොත්තු නොවුනත් විනාප කර්මස්ථානයේ දිගේම ඉදිරියට යන්න. ඒක සමතේදී බලංගුයි විපස්සනාදී අරිම බලංගුයි ලොකු අදිෂ්ඨානයක් මේ වෙලාවේදී අර මේ ඒක තබලා පරියන්ක නැගිටලා යනවා කියලා කියන්නේ සංස්කාරයක්. ඒ කියන සංස්කාර තමයි. ඒ නිසා මේ විවිධාකාර දේවල් Tamange අතට අරගෙන දිගට කරගෙන යනවනේ මේ තුල කොහොමද විඥානය පහළ වෙන්නේ? ඒ සංස්කාරයෙන් තමයි විඥානය පහළ වෙන්නේ. නිසා Tamange ගැඹර ගෝයා හම්බුණා තල ගෝයා කරගන්න Tamange පුළුවන්. එහෙනම් ඇයි අපි අනුන්ට දොස් කියන්නේ අනුන්ට අපරාධය? ඇයි අපි අනුන්ට දොස් කියන්නේ අනු මායාකාරී සතකාරී එහෙම නැත්නම් මේ මේ දුර්වලකම් කියලා. ඒකකින් බලනකොට අපිත් එකක් යනකම කියලා කියන්නේ මේ වගේ සත්‍ය මායාවි ස්වරූපයක්. ඒක පරිතෝ බැල්මේ. අනුගේ දෙයක් යා බලා ඉන්න වගේ සතියට යට කරලා බලන ඉන්නකොට අර ධර්මඥානසේ සජීවී ආબોධ කරගත්ත ධර්මයේ මේ දුක තුල මේ ඉච්ඡා බංගත්තේ තුල මේ පරාදේ තුල මේ දුක් ප්‍රතිපදාව තුල පුදුමාකාර විදිහට සජීවී වෙන්න පටන් ගන්නවා. ඉතින් එතෙන්දී යෝගාවචරයට අර සාමාන්‍ය වීර්ය නෙවෙයි වීරවන්තකමක් ඕනේ. තේරුම් අරගන්න වෙනවා මෙතනදී පැනලා යෑම තමයි දුක්ඛ කරනකම හැටි. මුත් පැනලා කොහෙද යන්නේ? ගිහිලා කබලෙන් නිකර තමයි වැටේ. ඊට මීට වැඩිය හොඳයි මේ ඉදිරියට කැමෙනිට දුක. නොකැමෙනි සපක් ගැන. සපක් දුකම තමයි කියන්නේ. නමුත් සපක් කියලා හිතලා මෙතෙන් නැගිටලා යාම ඒ ආධ්‍යාත්මික ජීවිතේ කොන්ද බලනවා. මොකද ඒක තමයි ලෝකේ ඇති. ඒක අපිට ප්‍රතික්ෂේප කළ මේ ලෝකෙින් ගන්න බෑ. ඉතින් අපි අදිස්ථාන කර ගන්න ඕනේ 1000ක් කරක්වත් කමක් නැහැ. මට මේ සංස්කාරවල ස්වરૂපේ ඇති හැටියෙන් දකින්න මගේ අඩුපාඩු කන්නක මට මේ පාවෙ නැති මටම කම්මැලි වෙන්නේ නැති මම මේක දමලා ගන්න ඇටි ඒ පඬිතක මේක නෑ එහෙම උනාට මොකද පඬිතෙක් වගේ ඒ කරපු දෙයට අපි කර්ම ඉදිරිපත් කරන ඇටි අන්න ඒක තමයි ලෝකේ තියෙන විශාලම වීර්යය ඒ සතුටුලිම දැක් ගන්න පුළුවන් නම් එදාට බුදුන් දැක්කා වගේ එදාට ඇත්තටම කතා කරගන්න බැරි තත්ත්වයකට පත් වෙනවා මේ කතා කරනවා කියලා කියන්නේ රකී සංඛාර හුස්ම ගන්නවා කියලා කියන්නේ කාය සංස්කාර. සංඥා වේදනා කියලා කියන්නේ චිත්ත සංස්කාර. මේ සංස්කාර ඔක්කොම නැති කිරීම තමයි <clears throat> සංඥා වේදිත නිරෝධය කියලා කියන්නේ. ඒකවල ඉතින් අපේ පු탁ජන පැත්තෙන් බලනකොට මලාහා සමානයි. ඉතින් එවැනි දෙයක තමයි ඒ යෝගාචර ජීවිතේ නැත්නම් <clears throat> විපස්සනා වෙදී ගැඹුරු විපස්සනාදී හිත යොමු වෙන්නේ ඉන් සායර බලනකොට පු탁ජන පැත්තෙන් බලනකොට ලොකු ඉච්ඡා බංගයක් දැක්කා. මම තපස්සරකම මම පිස්කතියක් පේන පටන් ගන්නවා. ඒසයි වෙන ධර්ම ඒ සියල්ලටම ජනප්‍රිය වෙන්නේ නැති එක ධර්මයෙන් ගැතිය. ඒක අපි හොඳට තේරුම් අරගන්න ඕනේ. මේ රුචියට අනුව ගිහිල්ලා බෑ. අර කටින් සඳහන් කරපු කරුණු පහම නැති වුණත් අපේ සති සමාධි දෙකේ ඒකාකාර පැවැත්ම තියෙනවා නම් අපි හැමදාම භාවනා විපස්සනා ලෝකේ ඉස්සරහට. ඒකට හේතුව මොකද? ඒ සංස්කාර පිළිබඳව අපි කොන පාස්පස තේරෙනවා. ඒක තමයි ලෝකේ තියෙන මනුස්සයෙක්ගෙන් කරන්න පුළුවන් උත්කෘෂ්ඨම විකල්පය. ඒක හරිනම් ඇත්තම නම් වෙන කෙනෙකුට කරපන් කියලා කියන්න බැරි තරම් සංකීර්ණ දෙයක්. මොහොත සරුවචනන්තේ මහා කරුණාවකින්. ඒ විතරක් නෙමෙයි මේ කාරණේ ඉදිරිපත් කිරීමේ මහා ප්‍රඥාවකින් දැන් අවුරුදු 2500 ගානක් ගිහිලා තවත් කෙනෙකුට ආරෝපණය කරන්න පුළුවන් තරමට ධර්මයේ තුල මේක ගැප් කරලා තියෙනවා. ඒකයි අපි මේ ලඝු වික්ෂණ සම්පත්තිය කියන වටිනාකම. ඒ නිසා මේ කාරණා තමන්ගේ අත්දැකීම ලං කරන පරිදිම තමන්ගේ ප්‍රත්‍යක්ෂයට ඒ වගේම දැනුම ලං කරන පුළුවන් තරම් මේක පිළිබඳ පාත්තද වටහා ගැනීමක් මට ලැබේවා නැවතත් නම් අනී මේ සංස්කාරයෙන් බදාගෙන සංස්කාරණක උපාදාන කිරීමේ ඒ මෝඩකම නැතුව සංස්කාරයන් සංස්කාරණ වශයෙන් දැක් ගන්නට ශක්තිය ධෛර්යය බලය ලැබේවා කියලා කියනවා. ඒකට ඒකාන්තයෙන්ම තීක්ෂණ කරන කියන අපිට ඉස්සරහින් ගිය ගමන් කරාත් සංගේ සූඳ කියන මේ වගේ ස්ථාන වලින් මොකද ගොඩක් යන්නේ. මේ සාධිස්ථාන කරමු. ඒ අත්ංගේ සත්‍ය පිණිසත් සාසනීය ප්‍රවත්ම පිළිස අපේ අභ්‍යන්තර සාසනීය සීලයන් සීලී කර ගැනීමලත් සමාධිය අපිට සමාධිය චිත්තය කර ගැනීමලත් ප්‍රඥාවාද ප්‍රඥාව කර ගැනීමට අපේ මේ සංස්කාර ස්කන්ධ පිළිබඳ මනාව වැටහීමක් මෛත්‍රීවීමට ඇති කරගන්න කියලා දේවා කියන ප්‍රාර්ථනාවෙන් අදට නිවිලෙන් දේශනාව ඉස්සාවතාචයන් මේහි සම්පතං කුඤ්ඤ සම්පතං සබ්බේ දීවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා ඉස්සාවතාචයන් මේහි සම්පතං කුඤ්ඤ සම්පතං සබ්බේ දීවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා සම්දී සම්පතං කුඤ්ඤ සම්පතං සබ්බේ රක්ඛාන් මොදන්තු සබ්බ සම්පatti විද්‍යා ආකාදත්තා ච බුම්මස්සා දේවානාගා නෛත්‍තිකා පුඤ්ඤං අනුමෝදිत्वा චිරංගස්සන්තු දාස්මි ආකාදත්තා ච බුම්මස්සා දේවානාගා නෛත්‍තිකා පුඤ්ඤං අනුමෝදිत्वा චිරංගස්සන්තු දේශන ආකාදත්තා ච බුම්මස්සා දේවානාගා නෛත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा চিරං රක්ඛන්තු මං පරං ඉදං හෝ ඥාතිනං හෝතු සුඛිතාං ඥාතියෝ ඉදං හෝ ඥාතිනං හෝ